නායක මහින්දානන් වහන්සේලා වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්තුනේ වෙසක් පුර 15ක පොහොය දවස නිමිති කරගෙන පවත්වන සීල භාවනා වැඩසටහනේ කවුරුත් මේ අවස්ථාවේදී ඒ උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත පින්තුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම අපි කාටත් දුකෙන් මිදෙන මාවතක් දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් පිළිබඳව දේශනා කරන්නට අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් මිදෙන මාවත දුකෙන් මිදෙන ප්‍රතිපදාව පිළිබඳව අපිට මනවින් පැහැදිලි කොට දේශනා කරන්නට යෙදුනා. ධර්මය කියලා අපි ශ්‍රවණය කරන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් ධර්මය. ඒ ධර්මයේ තුල ලෝකෝත්තර ගාමිනී නැතිනම් ලෝකයෙන් ඈතර වීම පිණිස පවතින උතුම් ප්‍රතිපදාව වගේම ලෝකයේ තුල යහපත් පැවැත්මක් ගත කරන ආකාරය කියන මේ හැම අංශයකම හැම පැත්තකම කරුණු කාරණා අපට දේශනා කරන්නට යෙදුණා. පින්තුනේ හැම දෙයක්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයා කෙරෙහි අපරිමිත මහා කරුණාවෙන්ම පෙන්වා වදාළ දේවල්. ඒ නිසා එකක්වත් අපට අතහරින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෞකික පැවැත්ම තුළ ලෝකයාට කුසල පූර්ණ ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම ලෝකෝත්තර ගාමිනී ප්‍රතිපදාවක අවශ්‍යතාවයක් එහි ගමන් කරන්නෙකුට ඇතිවන ප්‍රතිඵලය පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ හැම දෙයක්ම සුතමය ඥානය තුලින් එසේත් නැතිනම් අසා ශ්‍රවණය කර ගැනීම තුළින් ලබන ශ්‍රාවකයාට ඒ ප්‍රතිපත්තිය තුල හැසිරෙමින් ඊට පස්සේ ඒ ප්‍රතිවේදය කරා ගමන් කළ හැකි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ධර්මයේහි වටිනාකම වෙනදාටත් වඩා බොහෝ කොට කාට කාටත් අද දවසේදී දැනෙනවා ඇති කාටත් ඒ පිළිබඳව හිතන්නට කාලයක් ලැබිලා තියෙන නිසා මුළු ලෝකයේතම බලපාලා තියෙන වසංගත తත්වය හැමෙදීත් එක පැත්තකින් විවේකයකුත් ලැබිලා තියෙන වෙලාවේදී විපත් සම්පත්තියක් කරගන්නට බෞද්ධයින් ලෙස කවුරුත් උත්සාහවත් වනවා වන්නට පුළුවන්. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගී සම්පත්තිය පරම සම්පත්තියක් හැටියට. හැබැයි මේ නිරෝගී සම්පත්තිය යන්නේ මූලික ලෙසම අදහස් කරන්නට යෙදුනේ හුදු කායික නිරෝගී භාවයම නෙමෙයි. මාගන්ධිය බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිය අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ මේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං කියන මේ වාක්‍ය දේශනා කළයින් පසුව බමුණ ඒක බොහොම සතුටින් අනුමෝදන් වෙනවා සතුටින් අනුමෝදන් වෙලා මේක ඒකාන්තයෙන් සුභාෂිතයක් නැතිනම් මේක ඒකාන්තයෙන් මනාවුම වචනයක් කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඇයි ඔබ එහෙම කියන්නේ? ස්වාමීනි මේ වාක්‍ය නැතිනම් මේ දේ අපේ වේදයේත් ඇතුළත් වෙලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා යන. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබ මොකද්ද හිතන්නේ ආරෝග්‍ය සම්පත්තියයි කියලා. ඒ වෙලාවදී බමුණ තමන්ගේ අර නිරෝගීව තියෙන අතපය අතගාමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේහි තමන්ගේ නිරෝගී බව ගැන කියනවා ස්වාමීනි මේ තමයි නිරෝගී භාවය. මේ මට කිසිම ලෙඩක් ඇත්තේ නැහැ මගේ අතපය බොහොම හොඳට සවිශක්තිමත්ව තියෙනවා මේ විදිහට ආරෝග්‍යමත් භාවය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා මේක නෙමෙයි ආරෝග්‍ය බව කියලා කියන්නේ මේක බුදුරජාණන් වහන්සේලා විසින් දේශිත ආරෝග්‍ය බව මේක නෙමෙයි ඒක කෘතඥයින් විසින් බොහෝ කාලයක් තිස්සේ ඒ අර්ථ විපරීත කොට ගන්නා ලද්දක් තමයි මේ කායික නිරෝගී බව කියලා කියන එක ආරෝග්‍ය සම්පත්තියයි කියලා. ආරෝග්‍ය සම්පත්තිය කියන එක පිළිබඳව එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ අනුව බලනකොට පින්නතුනේ ආරෝග්‍ය සම්පත්තිය බුදු සමය තුල විග්‍රහ කරන කතා කරන ඒක ටිකක් වෙනස් ආරෝග්‍ය සම්පත්තියක්. ඒ කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් අනුසෝතගාමී ප්‍රතිපදාවක යනකොට වැදගත් වෙන දේ ධර්මයේ පටිසෝතගාමීව යන එක. ඒ කියන්නේ ටිකක් ලෝකය හිතන ක්‍රමයට වැඩිය වෙනස් වූ ක්‍රමයකට තමයි ධර්මයේ තුල අපිට දකින්නට ලැබෙන ප්‍රතිපදාව පිහිටලා තියෙන්නේ ප්‍රතිපදාව තුල හැසිරෙන්නට තියෙන්නේ. ඒ නිසා ආරෝග්‍ය බව කියනකොට බුදුරජාණන් වහන්සේ ඒක අර්ථ ගැන්වුවේ වෙනස්ම ආකාරයකට. නකුල පිටු සූත්‍රයේ දිහා බැලුවත් අපිට ඒ කාරණාව තවත් පැහැදිලි කරගන්නට පුළුවන්. මේ ලෙඩවන කයක් ඇතුව යම්කිසි කෙනෙක් සල්ප මාත්‍රෝත් නිරෝගී බවක් පිළින කරනවා නම් නිරෝගී කියලා කියනවා නම් ඒක ඔහුගේ අනුවණකම හැරෙනකොට තවත් මොකද්ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නිරෝගී බව කියන එකෙන් අදහස් කළේ කායික නිරෝගී බව නෙමෙයි. ඒ නිසා මේදා නකුල පිටුතුමාට අනුශාසනා කළෙත් ලෙඩවන කයක් ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නට කියලා. එහෙනම් වැදගත්ම දේ තමයි ලෙඩවන කයක් උරුම කොට තියාගත්තත් ලෙඩ නොවන මනසක් සකස් කර ගැනීම. කයෙහි ලෙඩවීම අපිට කවදාවත් නතර කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කයෙහි ලෙඩවීම කියන ව්‍යාධි ධර්මය කාටත් පොදු කාටත් උරුම වන දෙයක්. ඒක අද දවසේදී සිද්ධ නොවුණත් හෙට දවසේදී හෝ අපිට වන්නට පුළුවන් දෙයක්. අනිවාර්යෙන් ව්‍යාධි ධර්මයට මුහුණ දීලම තමයි මරණයට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ව්‍යාධිය කියන දේත් අපේ ජීවිතේ උරුම කරගත්ත දෙයක් නම් අද ව්‍යාධි දුකෙන් නිදහස් වීම කියන දේ අපිට කායික සුවපත් බව කියන තැනින්ම බලාපොරොත්තු වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි මානසික සුවපත් බව ඇති කරගත යුතු වෙන්නේ. මානසික සුවපත් බව කියන එකෙන් අදහස් කරන්නේ අර ලෙඩවන කය අනුව හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න එකට. ඒ කියන්නේ අපි ව්‍යාධි දුක විඳින තැනට ව්‍යාධි ධර්මය ව්‍යාධි දුකක් බවට පරිවර්තනය කරගන්නේ සම්පූර්ණම පුද්ගලයෙකුට ඇතිවන ලෙඩවීමේ දුක කියන තැනත් එක්ක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට ව්‍යාධි දුක ඉක්මවීම පිණිස ජරා මරණ දුක නැති කරලීම පිණිස ධර්ම දේශනා කරන්නට යෙදුනේ. ඒ ජරා මරණ දුක නැති කර ගැනීම පිණිස දේශනා කරපු ධර්මයේම තමයි ආරෝග්‍ය ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නිරෝගී වෙන ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. නැතිනම් අපේ කායික නිරෝගී බව කියන එක බොහොම తాවකාලික දෙයක් මේ අවුරුදු 30 40ක් 50ක් 60ක් වන්නත් පුළුවන්. අපි නිරෝගී බව කතා කළත් ඒ නිරෝගී බව කොතෙක් දුරට සාධාරණ වෙයිද? මේ කය මෙතනින් අතහැරලා දාලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්නට පුළුවන් කෙලස් ටිකක් අපි ළඟ තියාගෙන ඉන්නකොට ඕන තරමක් ලෙඩවන කයවල් අපිට උපාදාන වශයෙන් අල්ලගන්නට පුළුවන්කම තියෙනවා. හෙට දවසේදී ලෙඩවන කයක් මම මගේ කියලා ගත්තට පස්සේ ඒක උරුම කරගෙන ඒ අනුව අපිට දුක් විඳින්නට සිද්ධ වෙනවා. සමහර විට මේ මම මගේ කියලා පෝෂණය කරන කයම ඇසුරු කරගත්ත පණුවෙක් වෙලා උපදින්නට පුළුවන් කෙලෙසයක් අපි ළඟ ඒ විදිහටම තාම පවතිනවා. අන්න ඒ හේතුව නිසා අපිට නිරෝගී බව කියන එක භෞතිකව මේ කය තුල පමණක් කතා කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මේ නිරෝගී බව ගැන අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ මානසික නිරෝගී බව ගොඩනැගීම තුළ. ඒ නිසා අපි මේ කාලය වෙන් කරගන්නේ මේ මානසික නිරෝගී බව පිළිබඳව කතා කරන්නට. ඒ සඳහා අපි අද තෝරගත්ත විශේෂ සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාව ටිකක් ගැඹුරු වන්නට පුළුවන්. ඒ වගේම ටිකක් දීර්ඝ සූත්‍රයක්. නමුත් ඒ කරුණාකාරණාවන් අපිට හැකි ප්‍රමාණයකින් කාලය අනුව අපි සාකච්ඡාවට භාජනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කුද්දක නිකායේ සුත්ත නිපාතේහි එන සූත්‍රයක් විදිහට. සූත්‍රයේහි නම ද්වයතානුපස්සනා සූත්‍රය. ද්වෛතානුපස්සනාව කියලා කියනකොට ද්වෛතාවය කියන වචනය මම හිතනවා අපේ බෞද්ධයින්ට හුරු පුරුදු වචනයක්. ද්වෛතාවය. එහෙම නැතිනම් දෙපැත්තකට පෙන්වන ධර්මතා දෙකක්. ධර්මතා දෙකක ස්වභාවය තමයි ද්වෛතාවයක් හැටියට අපි හඳුන්වන්නේ. මේ ද්වෛතානුපස්සනා කියලා කියන්නේ මේ ධර්මතා දෙකක් පිළිබඳව පවත්නා මානසිකාරය. ධර්මතා දෙකක් පිළිබඳව පවත්නා අනුපස්සනාව මේ ධර්මතා දෙකේ කාරණාවන් සමූහයක් එකතු කරලා මේ සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ නිර්වචනය කරලා තියෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේ තුල. බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේහි වැඩ ඉන්න කාලෙදී පොහෝ දවසේ හඳ පායලා පූර්ණ චන්ද්‍රයා පායලා තියෙන දවසක වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අභ්‍යවකාශයේහි එහෙම නැතිනම් හිස් අහස ඇති තැනක එලි මහනක වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා කිසිම සද්දයක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ මේ කිවිසීම් සද්දයක්වත් ඇහෙන්නේ නැහැ කියලා. ඒ තරම් නිශ්ශබ්දව භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේහි වැඩ ඉන්නකොට මේ නිශ්ශබ්දව ඉන්න භික්ෂුන් වහන්සේලා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා "යේතේ භික්ඛවේ කුසල ධම්මා අරියා නීයානිකා සම්බෝධ ගාමිනෝ තේසං වූ භික්ඛවේ කුසලානං ධම්මානං අරියානං නීයානිකානං සම්බෝධ ගාමිනං කා උපනිසා සවනායාති" යම් මේ කුසල ධර්මයක් තියෙනවා නම් ඒ සියලු කුසලයන්ට නැතිනම් ආර්ය වූ නෛර්යානික වූ නිවන පිණිස පවතින ඒ කුසල ධර්මයක් තියෙනවා නම් ඒ කුසල ධර්මයන්ගේ ශ්‍රවණය එහෙම නැතිනම් ඒ කුසල ධර්මයන්ගේ පිහිටා සිටීම පිණිස පවතින ඇසීම කුමක් හේතු කරගෙන කුමක් ප්‍රත්‍ය කරගෙනද පවතින්නේ කුමක් නිසාද ඒ දේ පවතින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා ඉතිචේ භික්ඛවේ පුචිතාරෝ අසසුතේ ඒවමස්සු වචනීයා යාවදේව ද්වේතානං ධම්මානං යථාභූතං ඥානායාති ඒ නුවණ පවතින්නේ මේ ද්වේතාවයක් නැතිනම් මේ ධර්මයන්ගේ ද්වේතාවය තේරුම් ගැනීම පිණිස අවිපරීත දර්ශනය පිණිස අවිපරීත කියලා කියන්නේ වෙනස් නොවූ යථාභූත දර්ශනය පිණිස තමයි ඒ ඇසීම එහෙම නැතිනම් ධර්මයේ ඇසීම පවතින්නේ කොටස් දෙකක විපරීත නොවි යථාභූත ස්වභාවය තේරුම් ගැනීම පිණිසයි මේ සියලු ආර්ය වූ ධර්ම ප්‍රතිපදාව එහෙම නැතිනම් ධර්ම ශ්‍රවණය කියන දේ හේතු වෙන්නේ ධර්ම ශ්‍රවණය කියන දේ ප්‍රයෝජන කොට පවතින්නේ ඒ ධර්මතා දෙකක පිරිසිඳ දැකීම පිණිස ධර්මතා දෙකක අවබෝධය සඳහා කිංච ද්වයතං වදේත මහන්නේ මොකද්ද ද්වේත කියලා කියන්නේ නැතිනම් ද්වේතාවය කියන්නේ කුමන කරුණක්ද? ඉදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේකානුපස්සන. මේ දුකයි මේ දුකෙහි හට ගැනීමයි කියලා කියනවා නම් මේක එක අනුපස්සනාවක්. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අයං ဒ ුතියානුපස්සන. මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා දකිනවා නම් මේකත් එක අනුපස්සනාවක්. මෙන්න මේ විදිහට මනාකොට මේ ද්වේතානුපස්සනාව දකින කෙනා දින්නම් පලානම් අඤ්‍යතරම් පලං පාටිකංකං දික්ඨේව ධම්මේ අඤ්ඤා ඵල දෙකකින් එකක් කැමති වේ යුතුයි මේ ජීවිතේදීම ධර්මාවබෝධය හෝ සතිවා උපාදිශේෂේ අනාගාමිතාති මේ ජීවිතේදීම එහෙම නැතිනම් උපදිශේෂයක් සහිත වූ අනාගාමී ඵලයට පත්වීම පිණිසයි එතකොට ධර්මතා දෙකක් අපිට අවබෝධ කරගන්නට අවශ්‍යයි ධර්මතා දෙකක් අපිට දකින්නට අවශ්‍යයි සම්මා ද්වේතානුපස්සිනෝ මනවින් ඒ ධර්මතා දෙක පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා ඒ ධර්මතා දෙක තමයි ඉදන් දුක්ඛං අයන් දුක්ඛ සමුදයෝති දුක සහ දුකේ සමුදය කියන එක දුකේ හට ගැනීම කියන එක අය මේකානුපස්සනා මේ එක අනුපස්සනාවක් ඒ වගේම ඉදන් දුක්ඛ නිරෝධං ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා දකින එක මේ අයන් ဒ ුතියානුපස්සනා මේ දෙවෙනි අනුපස්සනාවයි දැන් ධර්මතා දෙකකට බෙදලා චතුරාර්ය සත්‍ය ධර්මතා දෙකක් කොට දැක්ුවා එක පැත්තක් දුක සහ දුකේ හට ගැනීම අනික් පැත්ත දුකේ නිරෝධය සහ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳව ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයෙහි කතා කරන කරුණු කාරණා පිළිබඳව මේ පින්නතුන් බොහෝ කොට අහලා තියෙනවා අපේ ස්වාමින්වහන්සේලාත් ඒ පිළිබඳව මේ පින්නතුන්ට බොහෝ අනුශාසනාවන් පවත්වා ඇති. පින්නතුනි මෙතනදී දුක සහ දුක්ඛ සමුදය කියනකොට දුක්ඛාර්ය සත්‍ය කියන කාරණාව අපි අහලා තියෙන දෙයක්. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඒ වගේම අපිට සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන්ම කියනවා නම් පංචපාදානස්කන්ධේ දුකයි කියන ටික මේ දුක කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නිර්වචනය කරපු ආකාරය එතකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් මේ ටික පොදුවේ සංග්‍රහ කරනවා නම් යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං අපි යමකට කැමති නම් ඒ කැමති දේ නොලැබීම නිසා ලැබෙන දුකයි කියලා මේ දුක අපිට පොදුවේ සංග්‍රහ කරන්නට පුළුවන්. ලෙඩ වෙන්න කැමති නැහැ. නමුත් ලෙඩවීම උරුම වීම දුකක්. ඒ නිසා කැමති විදිහට නොපවතින එක යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් කැමති නම් ඒක නලබති ඒක ලබන්න බෑ ලැබිය නොහැකි නම් ඒක දුකක් බවට පත් වෙනවා එතකොට ඒ දුක කෙටියෙන්ම හඳුන්වනවා නම් හඳුන්වන්න තියෙන දේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධ ධර්මයේම දුකයි කියලා. එතකොට පංච උපාදානස්කන්ධය දුක හැටියට පෙන්වුවේ. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය උරුම කොට ඉන්නවා නම් පංච උපාදානස්කන්ධය හේතු කරගෙන එයා ජීවිත ජීවත් වෙනවා නම් ඒ ඇසුරු කරගෙන පවතිනවා නම් ඒ පංච උපාදානස්කන්ධයම දුකට හේතුව නැතිනම් ඒ දුක කියන දේ කෙටියෙන්ම සංග්‍රහ කරන්නට පුළුවන් පංච උපාදානස්කන්ධයම දුකක් ලෙස. එතකොට දුක්ඛ සමුදය කියනකොට අපිට තණ්හාව දුක්ඛ සමුදයයි කියන්න අපි දන්නවා. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් වූ තණ්හාවක් පවත්වනවා නම් ඒ පවත්වන තණ්හාව. එතකොට එතන නිකාන්ති තණ්හාව තමයි අපි කතා කරන්නේ. නිකාන්ති තණ්හාව කියනකොට අපි දන්නවා නිකාන්තිය කියනකොට දැස ගැනීම වශයෙන් ඒ ඔස්සේ පිහිටා සිටීම වශයෙන් ඇතිවන තණ්හාවක්. එහි ලක්ෂණය තමයි ස්කන්ධ ටිකකට යෙදෙන තණ්හාව. ඒ තණ්හාව ඊටාම සියුම් මට්ටමේ තණ්හාවක්. එතකොට ඒ තණ්හාව නිසා තමයි සත්වයා සසරට අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. තණ්හාවේ කොටස් දෙකකට අපි බෙදලා කතා කරනවා. සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. සමුදාචාර තණ්හාව කියලා කියනවා අපිට මේ ජීවිතයේ අපි තණ්හාවක් පවත්නවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් කෙරෙහි යම් තණ්හාවක් පවත්නවා නම් වස්තු මිල මුදල් දූ දරුවෝ යාන වාහන අපි අවට තියෙන දේවල් මේ පිළිබඳව පවත්වන තණ්හාව අපිට සමුදාචාරව පවතින තණ්හාවක්. ඒ වගේම වට්ටමූලිකව පවතින තණ්හාව සසර පැවැත්ම මුල් කරගෙන පවතින තණ්හාව. ඒ තණ්හාව ස්කන්ධ ටික අල්ලගෙන ස්කන්ධ ටික හා සැබඳිව තමයි තියෙන්නේ. එතකොට මෙතන දුක්ඛ සමුදය කියන තැනින් ගම්‍ය කරන සමුදය කියන තැනින් ප්‍රකට කරන අර්ථය වෙන්නේ අන්න ඒ නිකාන්ති මට්ටමේ යෙදෙන තණ්හාව කියන එක. එතකොට දුකත් දුක්ඛ සමුදයත් කියන තැන ලෝකයේ තුල පවතින යම්තා කුසල අකුසල ධර්මයන් තියෙනවා නම් විපාක ක්‍රියා අව්‍යාකෘත ධර්මයන් තියෙනවා නම් මේ සියල්ලක්ම ඇතුළත් කරනවා මෙන්න මේ කියන දුක සහ දුක්ඛ සමුදය කියන මේ වචන දෙක ඇතුළත. එතකොට දුක පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට තේරුම් ගන්නට අවශ්‍යයි පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. දුක්ඛ සමුදය කියනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි ඒ කෙරෙහි පවත්නා තණ්හාව කියන කාරණාව. කර්ම සකස් වෙන මට්ටමේ තණ්හාව කියන දේ. පංච උපාදානස්කන්ධය කියනකොට තේරුම් ගත යුතු දේ තමයි කෙතකින්ද පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධය වන්නේ කොපන කොපමණකින්ද කියන කාරණාව තේරුම් ගැනීම තුළ අපිට දුක හටගන්නට හේතු වන හේතුවත් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. කන්ද සූත්‍රය සංයුත්ත නිකාය අපිට දකින්න පුළුවන් කන්ද සූත්‍රය කන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධයන් අතර පවත්නා වෙනස පිළිබඳව ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධයන් අතර ඇති වෙනස දේශනා කරනකොට එකම විග්‍රහයක් තමයි අපිට දකින්න පුළුවන් ස්කන්ධයන් පිළිබඳවත් කරන්නේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවත් කරන්නේ. නමුත් උපාදානස්කන්ධයේදී වචන දෙකක වෙනසක් අපිට පේනවා. ඒ තමයි සාසවා උපාදානීයා කියන වචන දෙක. සාසවා උපාදානීයා ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි නිසා සාස්ත්‍රව ධර්මයක් කියලා කියනවා. ආශ්‍රව කියන්නේ මොනවද කියලා අපි දන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. අපි සරලව ගත්තොත් එහෙම අපි පුරුදු කරපු අපි ඇසුරු කරපු තණ්හා කරන්නට පුළුවන් මට්ටමේ රූප ඇති බවට ගත්ත ඒ පුරුදු කරලා අපි වටේට ලෝකේ පවතින බවට ගත්ත ඒ නිමිති ටිකට අපි කියනවා ආශ්‍රව ධර්මතා කියලා. අන්න ඒ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් කියන දේ නිසා සාසවයි කියලා කියනවා. ඒ වගේම උපාදානය, කාම උපාදාන ආදී උපාදානයන්ට හිත වෙන නිසා ඒ උපාදානේ ඇති කරන්න පුළුවන්කම තියෙන නිසා ඒකට කියනවා උපාදානීයා කියලා. එතකොට ශාස්ත්‍රවයි උපාදානීයයි. රූපස්කන්ධය ගත්තොත් රූපස්කන්ධයක් තියෙනවා රූප උපාදානස්කන්ධයක් තියෙනවා රූපස්කන්ධයත් විග්‍රහ කරන්න වෙන්නේ එකම විදිහට රූප උපාදානස්කන්ධයත් විග්‍රහ කරන්න වෙන්නේ එකම විදිහට වෙනසකට තියෙන්නේ ශාස්ත්‍රව වූ උපාදානීය වූ කම විතරයි. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්, උපාදානයෙන් අරමුණු කරන්න පුළුවන් කියන කම. එතකොට ආශ්‍රවයන්ගෙන් යම්කිසි දෙයක් අරමුණු කළ හැකිනම්, උපාදානයෙන් යම්කිසි දෙයක් ඇසුරු කරන්නට පුළුවන් නම්, ඒ සියලු ධර්මය උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. එහෙනම් අපිට බලන්නට වෙනවා මොනවද ශාස්ත්‍රව ධර්ම, උපාදානීය ධර්ම මොනවද කියලා. අන්න එතකොට අපිට පේනවා තුන් භූමිය අනුවගිය සියලුම ධර්මයන් විපාක ක්‍රියා අව්‍යාකෘතයන් ඒ වගේම කර්ම කර්මාදී සිත් තියෙනවා නම් මේ සියල්ලක්ම ශාස්ත්‍රව ධර්මතා උපාදානීය ධර්මතා එහෙනම් පංච උපාදානස්කන්ධයම ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධයම මුල් කරගෙන තමයි අපේ පැවැත්ම අද දවසේදී තියෙන්නේ. අපිට ආශ්‍රවයන් නොයදෙන තැනක් වෙන්නට පුළුවන්. ආශ්‍රව නොයදෙන තැනක් කියන එකෙන් අදහස් කරන්නේ දැන් ඇහැට රූපයක් ගැටෙනකොට වර්ණ සටහන ගැටෙන තැන කෙලෙස් ඇත්තේ නැහැ. චක්කු විඥාණය ඇති වෙන තැන ඇසෙන් රූපය දැනගන්නවා කියන තැනදී කෙලෙස් සිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක අපි අනිවාර්යයෙන්ම කෙලෙස්යේ විසින් ඇසුරු කරනවා ආශ්‍රවයෙන්ගින් ඇසුරු කරනවා උපාදානයෙන් ඇසුරු කරනවා ඒ ඇසුරු කරන බව නිසාම ඒ සියල්ලක්ම උපාදාන ස්කන්ධයයි කියන තැනින් තමයි අර්ථ ගන්නවන්නේ එහෙනම් පෘතජ්ජනයෙකු විසින් පවත්වන හැම තැනකම පංච උපාදාන ස්කන්ධය තුලම පවතිනවා ගද්දුල බද්ද සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් වලදී දක්වන්නේ එකයි ගද්දුල බද්ද කියන්නේ බඳින ලද බල්ලා නැතිනම් කණුවක බඳින ලද බල්ලෙක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක්. කණුවක බඳින ලද බල්ලෙක්ු සුනකේකු ඒ කණුව ඇසුරු කරගෙනමයි පැවැත්ම තියෙන්නේ. ඇවිද්දොත් ඇවිදින්නේ, හිටගෙන හිටියොත් හිටගෙන ඉන්නේ, නිදාගත්තොත් නිදාගන්නේ. එයාගේ සියලු ඉරියව් පැවැත්ම සිද්ධ කරන්නේ අර බඳින ලද කණුව ඇසුරු කරගෙන. ඒ විදිහට මේ අසෘතවත් කෘතඥය පංච උපාදානස්කන්ධයක්මයි ඇසුරු කරන්නේ පංච උපාදානස්කන්ධයේ මතමයි එයාගේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් අපිට පංච උපාදානස්කන්ධයෙන් තොර දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් දුක කියන තැනින් එහාට ගියපු දෙයක් අපිට කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි දුක උරුම කොට දුක මුල් කොටම දුක ස්වභාව කොටම පවතින මට්ටමක තමයි අපේ ජීවිතේ තියෙන්නේ. පංච උපාදානස්කන්ධය දුකයි කියනකොට. පංච උපාදානස්කන්ධයේ කියන දේ දුක නම් ඒ දුක සඳහා මුල් වෙන දේ කියලා අපි කිව්වත් තණ්හාව. තණ්හාව තමයි පංච උපාදානස්කන්ධය නැමැති දුකේ පැවැත්මටත් පැනවීමටත් හේතු වෙන දේ. අපි කිව්වා පංච උපාදානස්කන්ධය පැනෙව්වේ ආශ්‍රව සහිත බව සහ උපාදාන සහිත උපාදානයන්ට හිත බව නැතිනම් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම සහ උපාදානයට හිත කමිනුයි පංච උපාදානස්කන්ධය කිව්වේ කියලා. එතකොට ඒ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා කියන තැන කාමාශ්‍රවය ගත්තොත්. උපාදානයේට හිතයි කියන තැන තණ්හා උපාදාන ගත්තොත්. මේ ධර්මය ටික ඔක්කොම සමුදේ පැත්තට වැටෙන දේ. සමුදය නිසා තමයි අපිට ස්කන්ධයන්ගේ පැවැත්ම පංච උපාදානස්කන්ධයේ පැනවීම තියෙන්නේ. ස්කන්ධයක පැවැත්ම පෘතජ්ජනයෙකුට කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ඔකට කතා කරලා තියෙනවා අහලා තියෙන පින්නතුන් අහලත් ඇති නමුත් අපි ආපහු මතක් කළොත් අපි ළඟ සීනි තිබුණොත් අපි ළඟ සීනි තියෙනකොට අපි ඉදිරිපසින් තියෙන බෝතලේ හිස් බෝතලයක් වුණොත් ඒ හිස් බෝතලය සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ හිස් බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ළඟ සීනි තියෙනවා. සීනි තියෙන අපි ළඟ ඉදිරිපසින් බෝතලයක් තියෙනවා. දැන් බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ මේ මොහොත වෙනකොටත් බෝතලේ ඇතුලේ සීනි තියෙනවා කියන එක නෙමෙයි. සීනි අපි ළඟ තියෙනවා නම් අපිට හම්බෙන ඒ බෝතලේ හැම මොහොතකම ඕනම වෙලාවක සීනි බෝතලයක් බවට පත්වීමේ සම්භාවිතාව නැතිනම් පුළුවන්කම තියෙනවා. අන්න එතකොට ඒ සීනි බෝතලයක් බවට පත් වෙන්නට පුළුවන්කම කියනකොට අපිට හැම මොහොතකදීම සීනි කියන දේ අපි ළඟ තියෙන නිසයි සීනි බෝතලයක පැවැත්ම ගැන අපිට කතා කරන්න වෙන්නේ. සීනි බෝතලයක් බවට පත් වෙන්න පුළුවන්කම තියනවා කියන දේ කියන්නට වෙන්නේ. බෝතලේ වගේ දකින්නකෝ ස්කන්ධ ධර්මතා ටික. එතකොට ඒ ස්කන්ධ ධර්මතා ටික සීනි ටික වගේ දකින්නකෝ ආශ්‍රව සහ උපාදානය කියන කම. දැන් මේ සීනි ටික දාගන්න පුළුවන් හිත දෙයක් බවට බෝතලේපත් වුණා වගේ අර ස්කන්ධ ටික ආශ්‍රව සහිත මනසකින් ඇසුරු වෙන්න පුළුවන් නිසා උපාදාන සහිත මනසකින් ඇසුරු වෙන්නට පුළුවන් නිසා ඒ ඒ සීනි බෝතලයක් බවට පත් වෙන්න පුළුවන් බෝතලයට අපි සීනි වලට හිත බෝතලයක් බවට කිව්වා වගේම අර ස්කන්ධ ටිකට අපි කියන උපාදානස්කන්ධයක් කියලා. ඒක ඇතුලේ උපාදාන තියෙන නිසා නෙමෙයි. උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා. පෘතජ්ජනය විසින් අනිවාර්යයෙන්ම ඒක උපාදානය විසින් ඇසුරු කරන කම නිසා. ඒ ස්කන්ධ ධර්මතා ටික උපාදානස්කන්ධයයි කියන සංඛ්‍යාව තුළ තමයි කතා කරන්නේ. ඒකට හේතුව පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන යන පැවැත්මක් තුළ පංච උපාදානස්කන්ධය කියන තැන ආශ්‍රව උපාදානීයකමකින් ඇසුරු වෙන්නේ කෙලෙස් සහිත බවක් තුළ. එතකොට පෙරත් අපිරිසිදුයි අගත් අපිරිසිදුයි ඒ නිසා මැද කොටස අපිරිසිදු බව ඇති කරලීම පිණිස හිත දෙයක් කියන ගණේට යනවා. අන්න ඒ නිසා දුක පිළිබඳව දකිනවා කියනකොට පින්නතුනේ අපිට දුක පිළිබඳව දකින්නට වෙන්නේ පංච උපාදානස්කන්ධය දුකයි කියන තැන. පංච උපාදානස්කන්ධය දුක වෙනකොට පංච උපාදානස්කන්ධය මත තමයි අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී මේ සියලු පුදු දුක් රසේ පැවැත්ම සිද්ධ කරන්නේ අපිට ඇහැට පෙනෙන්නේ අනාත්ම වර්ණ සටහනක් ඇහැට අනාත්ම වර්ණ සටහනක් පෙනෙන තැනක ඒ අනාත්ම වර්ණ සටහනෙහි ඇත්ත නොදන්නාකම නිසාම එතන සත්පුද්ගල බව හදාගන්නවා කියන එක අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මොකද ඒක ඒ මට්ටමට පත් කරගන්න පුළුවන් කෙලස් ටික ආශ්‍රව ටික අපි ළඟ තියෙන නිසා. ඒ නිසා අපිට පෙන්වන්නේ ඇහි Nirodheවත් රූපයේ Nirodheවත් නෙමෙයි ඇහි ඇති බව සහ රූපයේහි ඇති බව කියන දේ. ඇහි ඇති බවත් රූපයෙහි ඇති බවත් නැවත නැවත ඇසුරු කරන්න පුළුවන් අපිට ඇහැ ඇති බවම ආශ්‍රවයක් වෙලා තියෙනවා රූපය ඇති බවට හම්බෙන කමම ආශ්‍රවයක් වෙලා තියෙනවා ඇහැ ඇති බවම උපාදානය වෙලා තියෙනවා ඇහැ ඇති බවට හම්බෙන ඒ මනසම අපිට ඒ කෙලෙස්ේ පැවැත්ම සිද්ධ කරලා තියෙනවා එහෙනම් කෙලෙසය කියන දේෙන් අනිවාර්යයෙන්ම අපි ස්කන්ධ ටික වහලා ස්කන්ධ ටිකේ ඇත්ත පෙනීම සම්පූර්ණම නැති කරලා තියෙන නිසා පංච උපාදානස්කන්ධය කියන එක පවත්වන්නෙම නැතිනම් දුක කියන දේ පවත්වන්නෙම තණ්හාව මුල් කරගෙනයි කියලා පනවනවා. තණ්හාව ඇති හැම තැනකම දුකේ පැවැත්ම තියෙනවා. එතකොට මේ සංහාව ඇති හැමතැනකම දුකේ පැවැත්ම තියනවා කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සරලවම තේරෙන තේරුම් ගන්න පුළුවන් අර්ථකුත් නෙමෙයි. ඒ කියන්නේ අපි දන්නවානේ ලෝකයේ තණ්හා කරන මට්ටමට අපිට දුක එනවා කියලා. ආසාව අපි ඇති කරගන්න මට්ටමට අපිට දුක උපදිනවා. ආසාව ඇති කරගන්න මට්ටමට දුක උපදිනවා කියන එකෙන් අපි දරුවට හරි ආදරේ දරුවා ලෙඩ වෙනකොට අපිට දුක එනවා. අම්මා තාත්තට හරි ආදරෙයි අම්මා තාත්තා ලෙඩ වෙනකොට අපිට දුක මේ විදිහටනේ අපි දුක කියන දේ දකින්නේ. එතකොට මේ දුක පමණක් නෙමෙයි මෙතන අර්ථ ගන්නවන්නේ මේ දුකේ තියෙන මූලය පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට ඒ දුකේ මූලය පිළිබඳව කතා කරනකොට තමයි පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන දුක උපදවීම සඳහා මුල් වෙන්නේ කෙනකෙනා සතුව තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණා මූලයේ හේතු කරගෙන තමයි නැවත නැවතත් පංච උපාදානස්කන්ධයේහි පැවැත්මක් තියෙන්නේ. යම් වෙලාවක Nirodhe අපිට හම්බුනොත්. ඇහැ රූප ධර්මයන්ගේ Nirodhe අපිට හම්බුනොත් ඒ මොහොතේ ඉඳලා පංච උපාදානස්කන්ධයේහි පැවැත්මයි මේ මොහොතේදී නැති වෙන්නේ. ඒ කියන්නේ එයාට අර ස්කන්ධ ටික ඇසුරු කරන්න ආශ්‍රව ඇත්තේ නැහැ. කෙලෙස් ඇත්තේ නැහැ. උපාදානිය ඇත්තේ නැහැ. අපි කිව්වොත් ලෝකේ සීනි කියලා දෙයක් නැත්තම් සීනි කියලා දෙයක පැවැත්මක් නැත්තම් ඒ සීනි කියන දේ පැවැත්ම නැති වෙනකොට බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරගන්න තියෙන කම නැති වෙලා තියෙනවා. සීනි බෝතලේ කියන දේ ලෝකේ කවදාවත් ආයේ පවතින්නේ නැහැ. එහෙනම් සීනි බෝතලයට හිතයයි හෝ සීනි බෝතලයක් බවට පත් වෙනවා හෝ සීනි බෝතලයක් ඇයි ඒ නොකිය යුතුයි. මොකද සීනි සීනි කියන එකේ පැවැත්මක් ලෝකේ තුල නැති නිසා. අන්න ඒ වගේ ආශ්‍රවයන්ගේ සහ උපාදානයේ පැවැත්මක් නැත්නම් යම් තැනක ඒ තන උපාදානස්කන්ධ ප්‍රඥප්තියක් යයි නොකිය යුතුයි. එහෙනම් එතන දුකේ පැනවීමක් යයි නොකිය යුතුයි. එහෙනම් දුකේ පැනවීමක් නැති ඒ තන මොකද්ද? අන්න ඒකට තමයි අපිට ද්වේතානුපස්සනාවේ දෙවැනි අනුපස්සනාව අපිට අවශ්‍ය වෙන තැන. අපි දැක්ක දුක කියන දේ හටගත්ත පංච උපාදානස්කන්ධය කියන එකෙන් පංච උපාදානස්කන්ධය සැකසෙන්න හේතු උනේ තණ්හාව කියන දේ තණ්හා මූලිකව. එතකොට මේ තණ්හාව කියන එක පංච උපාදානස්කන්ධයේ පැවැත්මට හේතු වෙන දේ. අපිට අනිත් පැත්තෙන් අරගෙන බලනකොට දුක නැති කරන්නට ඕන නම් දැන් පංච උපාදානස්කන්ධය නැති කරන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය නැති කරන්නට නම් එතන Nirodhaය ඇසුරු කරන්නට වෙනවා. Nirodhaය ඇසුරු කරනවා කිව්වේ අපිට ඇසුරු කරන්නට ස්කන්ධ ටිකක පැවැත්මක් හම්බ වෙන්නේ නැත්තම් ඇහැ රූප හම්බ වෙන්නේ නැත්තම් කන ශබ්ද හම්බ වෙන්නේ නැත්තම් මේ විදිහට ආයතන හම්බෙන්නේ නැත්තම් අන්න එතකොට ඇහි නිරෝධය එයා කනේ නිරෝධය ආයතනයන්ගේ නැතිනම් සලායතන නිරෝධය ආයතන සාක්ෂාත් කළා පිනතුනේ අපි ඇහැ පිළිබඳව දැනගන්නේ ඇහැ පවතින තැනක නෙමෙයි ඇහැ නොපවතින තැනක ඇහැ පිළිබඳව දැනගන්නෙම රූපය පිළිබඳව දැනගන්නෙම ඇහැ රූප පිළිබඳව අපිට සම්පූර්ණම නොදන්නා මට්ටමකදී ඇහැ පිළිබඳව හටගෙන නිරුද්ධ වුණ තැනකම තමයි දැන ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අනේපිඬු සිටුතුමාට සරියුත්තරුන් වහන්සේ උපදෙස් දෙන්නේ ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා ඔබේ විඥාණයට රූපය ඇසුරු නොවේවා ඔබේ විඥාණයට විඥාණය ඇසුරු චක්කු විඥානාදී විඥාණය ඇසුරු නොවේවා එතකොට රූප විඥාණයට ඇස ඇසුරු වෙනවා විඥාණයට රූපය ඇසුරු වෙනවා විඥාණයට චක්කු විඥානය ඇසුරු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ධර්මයන්ගේ පැවැත්ම තුලම නෙමෙයි පැවැත්ම තුළ නෙමෙයි කිව්වේ ඇහැ රූප චක්කු විඥාන හට ගන්න වෙලාවට ඒක ඇසුරු නොකර ඉන්නවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ධර්මතා ටික හටගෙන නැති වුණු තැනක නිරුද්ධ වුණ තැනක ඒ Nirodhaය නොදන්නාකම නිසා අපි හිතෙන් ඒව ඇති බවට ගන්නවා නම් අන්නේ ඇති බවට ගන්නකම ඇසුරු වෙන්න දෙන්න එපා කියන දෙයයි එතනදී කතා කරන්නේ. එතකොට ඇති බවට ගන්න එපා කියලා කතා කරනවා නම් එතන ඇති බවට ගන්නෙ නැති වෙන්න අවශ්‍ය දර්ශනයක් තියෙන්නට ඕනේ. ඇති බවට නොගන්නා දර්ශනය මොකද්ද? ඇති බවට නොගන්නා දර්ශනය තමයි එතන පවතින ඇත්ත తත්වයේ තේරුම් ගන්න එක. ඇහැ රූප නිරුද්ධයි කියලා තේරුම් ගන්න එක, විගතයි කියලා තේරුම් ගන්න එක. ඒකයි අනිත්‍ය කියන තැනට මේ ශාසනයේ මූලිකත්වයක් හිමි වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයට. හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඉපදිලා නැති වෙනවා. උදේවැය අර්ථයකින් අපිට එතන දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇහි Nirodhe පිණිස මිසක අපිට හැම වෙලාවකදීම හම්බෙන්නේ ඇහි පැවැත්මක් හම්බ වෙන්නේ ඇහි Nirodhayම ඇසුරු වෙනකොට ඇහැ තියෙනවයි කියලා නොකිය යුතුයි. එතකොට ඇහැ ප්‍රත්‍යයෙන් ඉපදුණු අනිකුත් ධර්මතා පවතිනවායයි නොකිය යුතුයි. අන්නේ හැමතැනකම Nirodhaya අනුව හැසිරෙන නිසා, Nirodhayම ඇසුරු වෙන නිසා එයාට කියනවා ඒ දුක නූපදින කෙනෙක් එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධයේ පැනවීමට නොයන කෙනෙක්. අර ධර්මයේ Nirodhe දකින්න ටිකට කියනවා ස්කන්ධ ධර්මතා ටිකක් කියලා. අර ධර්මතා ටිකේ Nirodhe තේරුම් ගත්ත කම නිසාම ඒ ධර්මයන්ගේ පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ මට්ටමකදී පංච උපාදානස්කන්ධය තියනවා යයි නොකිය යුතුයි ස්කන්ධ මාත්‍රික ස්කන්ධයන්ගේ පැවැත්මක පැවැත්මක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නුවණේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන ස්කන්ධ පැවැත්මක්. එනිසා දැන් මේ ධර්මතා දෙකක නුවණ පැවැත්ම කියලා අපි කතා කරනකොට එකක් දුක සහ දුකේ හට ගැනීම පංච උපාදානස්කන්ධය සහ තණ්හාව කියන එක පංච උපාදානස්කන්ධය පණවන්නේම තණ්හාව ඇති තැනක ඒ නිසායි පංච උපාදානස්කන්ධයේ කුමක් මුල් කොට පවතින්නක්ද කියලා අහනකොට ඡන්ද මූලිකයි කියන පිළිතුර ලැබෙන්නේ. ඡන්දයේ මුල් කොට තමයි පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තීරණය වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ පනවන්නේම ඡන්දයේ මුල් කරගෙන යම් දර්ශනයකින් ඡන්දය දුරු කරොත් එතනදී පංච උපාදානස්කන්ධයේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැති වෙනවා. අපිට ওই විදිහට ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ දකින්න පුළුවන් නම් ස්කන්ධ ධර්මතා ටික නුවණින් දකින්න පුළුවන් නම් ඔන්න අපි දුක දැක්කා ඊට පස්සේ දුක්ඛ සමුදය දැක්කා දුක්ඛ නිරෝධය දැක්කා අපි දුක නිරුද්ධ කරනවා කියලා ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව අවබෝධ කළ යුතුයි කියලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව විදිහට අපිට ලැබෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි දුක නැති කරන්න පුළුවන්. ඒ දුක නැති කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් දෙකකින් අපිට උපකාර කරනවා. එකක් ලෞකික වශයෙන් යදෙනවා, එකක් ලෝකෝත්තර වශයෙන් යදෙනවා. සතර සතිපට්ඨානයක හිත හික්මෝ ගත යුතු වෙනවා. සතර සතිපට්ඨානයක හිත හික්මෝ ගන්නකොට මූලික ලෙසම අපිට ලෞකික වශයෙන් උයි සතිපට්ඨානය වැඩෙන්නේ. ඒ ලෞකික වශයෙන් වැඩෙන සතිපට්ඨානය ඊට පස්සේ ලෝකෝත්තර භූමිය උත්පාදනය කිරීම පිණිස ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඉපදවීම පිණිස හේතු වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳලා පටන් ගන්නෙ. එතන සම්්‍යක් සංකල්පනාව ලෞකික මට්ටමිනුයි පවතින්නේ. ලෞකික සම්මා සංකප්පය පිළිබඳව නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනාවක් තියෙනවා නම් ඒ සංකල්පනාව තමයි ලෞකික සංකල්පනාව කියලා කියන්නේ. ඒ කියන්නේ කාමයෙන් නික්මීමේ අදහසක් ඇතිව අපි සමත නිස්සිත කරගෙන සතිපට්ඨානය වඩනකොට ආනාපාන සතිය හෝ වේවා අපි දෙතිස් කුණප කොට්ටාසයන් හෝ වේවා ධාතු මනසිකාරය හෝ වේවා කොයිම ආකාරයකින් කායानुපස්සනාව වඩනවා ඊට පස්සේ වේදනාව අනුව ගිහිල්ලා වේදනානුපස්සනාව වඩනවා නම් සිත අනුව ගිහිල්ලා චිත්තානුපස්සනාව වඩනවා නම් ධර්මයන් අනුව ගිහිලා ධර්මානුපස්සනාව වඩනවා නම් මේ හැමතැනකදීම අපි සිද්ධ කරන දේ තමයි සමත නිස්ෘතව ඉස්සෙල්ලාම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. ඒ නිසායි එහි සිහි පැවැත්ම කියන තැනින්ම සිහිය කියන තැනින්ම කතා කරන්නේ. ඒ සිහිය එතනින් පවත්වනකොට ඒ තුල වැඩෙන්නේ පටන් ගන්න ලෞකිකව වැඩෙන්න. හැබැයි ඒ තුල උපදවන්නේ ඊට පස්සේ ලෝකෝත්තර බව උපදවීම පිණිස හේතු වෙන උදේවැය දැකීම පිණිස හේතු වෙන තැනක් සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා එතකොට උදේ සමුදේ දකිමින් වැය දකිමින් උදේවැය දකිමින් කියලා කය අනුවත් වේදනාව අනුවත් සිත අනුවත් ධර්මයන් අනුවත් බලමින් වාසය කරනවා කියන තැනදී ඒක ලෝකෝත්තරව සතිපට්ඨානයේ ඉපදවීම පිණිස සතිපට්ඨානය ලෝකෝත්තරව වැඩි වීම පිණිස හේතු වෙන තැනක්. මෙන්න මේ විදිහට ද්වයතාවයක් තියෙනවා ලෝකේ. එකක් ලෝකයේහි පැවැත්ම, අනිත් එක ලෝකයේ ලෝකයේහි Nirodhe. ධර්ම ශ්‍රවණය කරන කෙනෙකු විසින් ඒ ධර්ම ශ්‍රවණය මනමින් සිද්ධ කරන්නේ මෙන්න මේ කාරණා දෙකක් තේරුම් ගන්නට එකක් ලෝකයේ පැනවෙන්නේ ලෝකයේහි පැවැත්ම වෙන්නේ කොතකින්ද කියන එක අනිත් එක ලෝකය නිරුද්ධ වෙලා ලෝක නිරෝධ කරන ප්‍රතිපදාව කුමක්ද කියන එක තේරුම් ගන්නට. එතකොට මෙන්න මේ දේ ප්‍රයෝජන කොට තමයි මේ දේ ආනිසංස කරගෙන තමයි අපිට ධර්මයේහි පැවැත්ම එහෙම නැතිනම් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන අප විසින් ශ්‍රවණය කළ යුතු වෙන්නේ ධර්මදේශනාවක පැවැත්ම සිද්ධ වෙන්නේ මේ කාරණාව නොදන්නා කම නිසාමයි සසර දුකක පැවැත්ම කියන දේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සියා අඤ්ඤේනපි පරියායේන සම්මා දයතානු පස්සනාති මේ ධර්මතා මේ දෙකක් තියනවාද තවත් විදිහකින් කියලා අහුවොත් එහෙම මහන්නේ තියනවායි කියලා කියන්නට ඕනේ කොම කොහොමද මේ දෙකක් වෙන්නේ යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපදිපච්චයා අයමේකානුපස්සනා යම්කිසි දුකක් හට ගන්නවා නම් ඒ සියල්ලක්ම උපදිය නිසායි හටගන්නේ ඒ වගේම උපදිත්වේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝ උපදි ධර්මයන්ගේ නිර්වශේෂ නිරෝධයෙන් දුකෙහි හට ගැනීමක් සිද්ධ වන්නේ නැහැ. මේක තමයි දෙවැනි ဒုတိ ආනුපස්සනාව දෙවැනි අනුපස්සනාව බවට පත් වෙන්නේ. උපදි උපදිය සියලු දුකට මුලයි. ඒ වගේම උපදිය දුරු කරොත් සියලු ආකාරයෙන් උපදිය නසා දැම්මොත් උපදිය නසා දැමීම නිසා එයාට දුක නැති කරන්නට පුළුවන්. මේ තමයි අනුපස්සනා දෙක. එතකොට උපදිය කියලා කියනකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා උපදීන් කිහිපයක්. එතනදී අපිට කිලේශ වශයෙන් ඇති කරගන්න උපදිය කිලේශ උපදිය කියලා කියනවා. ස්කන්ධ වශයෙන් ඇති කරගන්න උපදිය කන්ද උපදිය කියලා කියනවා. ඒ වගේම කර්ම වශයෙන් ඇති කරගන්න දේ අපිට අපි කියනවා අபிසංස්කාර උපදියයි කියලා. එතකොට ප්‍රධාන උපදි තුනක් අපි කතා කරනවා. ඒ උපදිත් තුනේහි පළවෙනි එකම කෙලෙස් උපදිය. ඊට පස්සේ කන්ද උපදී. ඊට පස්සේ අபிසංස්කාර උපදී. නැතිනම් කර්ම මට්ටමේ දේවල්. මෙන්න මේකට කියනවා උපදී කියලා. දුක හටගන්නවා නම් හටගන්නේ සබ්බං උපදිපච්චයා සියල්ලම උපදිය හේතු කරගෙන තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. දුකක් හැදෙන්නේ මෙන්න මේ උපදි ටික හේතු කරගෙන. මොන උපදිද? කිලේශයත් ස්කන්ධේනොත් කර්මයක් කියන මේ ධර්මතා තුනක පැවැත්ම නිසා. එහෙනම් අපි ටිකක් මේ කාරණාව විමසා බැලිය යුතු වෙනවා කොහොමද දුක උපදින්නේ මේ උපදි නිසා කියන එක. උපදිය කියලා කියනකොට කෙලෙස් උපදිය කියන්නේ කෙලස් ටික. කෙලෙස් උපදියක් කියන තැනකදී එතන තියෙන්නේ තණ්හා උපාදාන කියන මේ ගති ටික අපිට හැම වෙලාවකදීම ඒ කෙලෙසේ කියන දේ පවත්වන්නේ කර්මයක් පිළිබඳව. එතකොට කෙලෙස් සහ කර්ම පවත්වන්නට වෙන්නේ උපාදානස්කන්ධයක් එහෙම නැතිනම් ස්කන්ධ ධර්මතා ටිකක් මත තමයි අපිට කෙලෙසයක සහ කර්මයක පැවැත්මක් සිද්ධ කරන්නේ. දුක ඇති වෙනවා කියන තැනක තියෙන්නේ මෙන්න මේ උපදි ධර්මයන්ගේ ප්‍රතිඵලයක් උපදීන්ගේ මිශ්‍රණය නිසා ආපු දෙයක්. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි කවදාවත් තනියම දුකක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි තනියම දුකක් ගෙනල්ලා දෙන්න පුළුවන්කම නැතිකම. එහෙනම් දුක ගෙනල්ලා දෙන කමදී ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක විපදවීමෙහි මුල් වෙන දේ තමයි කෙලෙස්ය සහ අபிසංස්කරණය කියලා කියන්නේ. අபிසංස්කාරය කියලා කියන්නේ. එතකොට කෙලෙසයක් අபிසංස්කාරයක් කියන මේ දෙකට තනියෙන් පවතින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්කන්ධ ටික නැත්තම්. ස්කන්ධය නිසා කෙලෙසේ පවතිනවා, අபிසංස්කාරයක් පවතිනවා. අபிසංස්කාරය සහ කෙලෙසේ නිසා ඒ ස්කන්ධ ටික වැහිලා ගියාට පස්සේ දුක කියන දේ අපිට උපදවලා තියෙනවා. ඒ නිසා උපදිප්‍රත්‍යයෙන් දුක එනවා කිව්වහම මේ ධර්මතා ටික නිසා තමයි දුකේ පැවැත්ම තියෙන්නේ. අපි දුක කියන දේ විඳින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් විදිහට. ලෝකේ දුක්ඛ ධර්මයක් තියෙනවා. දුක්ඛ ධර්මය කියන එකෙන් අදහස් කරන්නේ ධර්මතාවයන්ගේ පැවැත්ම කියන එක. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. හේතුන්ගේ විපරීත ස්වභාවය වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. හේතුන්ගේ වෙනස් වෙන ස්වභාවය නුවණින් අවබෝධ කරගන්නට ඕන දෙයක් මිසක ඒ ගැන අපිට තණ්හාවෙන් ඇසුරු කළ යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ඒක නුවණින් අවබෝධ කරන්නට තියෙන දෙයක්. හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන කාරණාව. හේතුන්ගෙන් හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක ලෝකේ පැවැත්ම වෙනකොට ඒ පැවැත්ම කර්ම සහ කෙලෙස් ටිකකින් ඇසුරු වෙනකොට තමයි අපිට පුද්ගල භවක නිර්මාණය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ පැත්තෙන් මේක ටිකක් විසඳගත්තොත් ජීවිතයේ පැත්තෙන් මේ කාරණාව ටිකක් අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණොත් අපිට ඇහැට රූපයක් පේනවා කනට ශබ්දයක් ඇහෙනවා කියන තැනකදී ඇත්තටම ඇහැට රූපය පෙනෙන තැන පුද්ගල භවක පැවැත්මක් ඇත්තේ නැහැ. ඇහැට පාට ටික ගැටෙන තැනකදී වර්ණ සටහන දන්නේ නැහැ. මම පුද්ගලයෙක් කරා එනවා කියලා. ඇහැ දන්නේ නැහැ පුද්ගලයෙක් වූ මම මේ වර්ණ සටහන පතිත කරගන්නවා කියලා. ඇහැ සහ රූපය අතර තිබෙන්නේ අනාත්ම ධර්මතාවයක පැවැත්මක්. රූපය කියන තැන සතර මහා ධාතුව නිසා පවතින වර්ණ සටහනක්. ඇහැ කියන තැන තියෙන්නේ සතර මහා ධාතුව නිසා පවතින ප්‍රසාදවත් බවක් නැතිනම් උපවත් බවක්. උපවත් බවට තමයි පාට ටික පතිත වෙන්නේ. ඒකට මෙතන සම්පූර්ණම අනාත්ම සිදුවීමක්. මෙන්න මේ අනාත්මය අනාත්ම සිදුවීමක් ඇති තැනක තමයි නාම ධර්මතා ටිකකින් ඇහැ පැත්තෙන් රූපය දැනගන්නවා කියන තැනට සිත වැයවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහැ පිළිබඳව සිතේ පැවැත්ම නිසා නැතිනම් චක්කායතනය අසුරු කිරීම නිසා අර රූපයේ අපාතාගමය රූපයේ ඇහැ කෙරෙහි පැමිණීම කියන කාරණාව දැනගන්න පුළුවන්කම තියෙනවා. රූපය දැනගන්නවා. රූපය දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ රූපය සත්වයේක්ක පුද්ගලයෙක්ක එහෙම නැතිනම් මිනිස්සෙක්ක කියලා දැනගන්නවා කියන එක නෙමෙයි. ඒ හිතේ ස්වභාවය තමයි ඇහැට පාට ටිකක් ගැටුණා කියලා වර්ණ සටහනක් ගැටුණා කියලා දැනගන්න බව. ඒ ඇහැට වර්ණ සටහනක් ගැටුණා කියලා දැනගන්න බව කෙලස් නෙමෙයි, කර්ම නෙමෙයි. එතන හුදු ස්කන්ධ මාත්‍රික පැවැත්මක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ කර්ම හෝ කෙලස් හෝ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන කර්ම හෝ කෙලෙස් හෝ නොපවතින තැනක තමයි ඒ ටිකම හිතෙන් ඔසවලා අරගෙන හිතින් විතර්ක කරලා හිතින් දැනගන්නේ. එතකොට හිතින් දැනගත්ත දේ ආරම්භය තමයි අපි ප්‍රපංච සංඥාවන්ගෙන් ඇසුරු කරන්නේ. හිතින් අපි ඒක දැනගන්නවා අම්මා හෝ තාත්තා හෝ විදිහට අම්මා හෝ තාත්තා හෝ විදිහට දැනගත්ත දේ පිළිබඳව තමයි අපි ප්‍රපංච සංඥාවන්ගෙන් ඇසුරු කරන්නේ. කියන්නේ තෘෂ්ණා මාන දික්ටි විදිහට ඇසුරු කරන්නේ. අන්න ඒකට අපි කියනවා කර්ම සකස් කරගන්නවා කියලා. දැන් අපි දැක්ක මුලින් තිබුණේ කර්ම නැති කෙලෙස් නැති මට්ටම. ඒකට අපි තව විදිහකින් කිව්වොත් ඒකට කියනවා විපාකයක් කියලා. ඒකට කියනවා ස්කන්ධ ධර්මතා ටිකක් කියලා. මෙන්න මේ ස්කන්ධ ධර්මතා ටිකක විපාක ධර්මයක පැවැත්මක් තියෙන තැනකදී අපි ඒකේ ඇත්ත නොදන්නාකම නිසාම ඊට පස්සේ අම්මා තාත්තා විදිහට ඒක අපි බාහිර ලෝකේ ඇති දෙයක් හැටියට අරගන්න තැනකට අපේ මානසිකව ඒ දේ සකස් කරගෙන තියෙනවා. දැන් අපි කැමති වෙන්නේ නැතිනම් අර කෙලස් ටික පවත්වන්නේ. අම්මා ඉන්නවා කියන කමම ඒකට කියනවා කර්ම කර්මාභියෝහණය කියලා. එහෙම නැතිනම් කර්ම රැස් කර ගැනීම කියලා. ඒ බාහිර ලෝකයේ ඇති බවට ගන්න කමම ඒකම කර්මයක් කර්මයක් නැවත ප්‍රතිසන්දිය පිණිස පවත්වන්නට පුළුවන් තැන විඥාන ත්‍ිටිය ඒ ඇහැ රූප චක්කු විඥානාදී නැවත ඇසුරු කරනවා කියන ඒ හිත. මොකද දැන් අම්මා ලෝකේ ඉන්නවා කියලා අපි දැනගන්නේ අපිට හම්බෙන්නේ එළියේ ජීවත් වෙන අම්මව. එතකොට බාහිර සතර මහා ධාතු රූපය හටගෙන නිරුද්ධ වෙලා ඉවර තැනකදී අම්මා ඉන්නවා කියලා ඇසුරු කරන කමම කෙලෙසය. අම්ම ඇසුරු කරනවා කියන කමම කර්මය ඒ කර්මය පිළිබඳව තමයි ඊට පස්සේ කෙලෙසේක පැවැත්මක් තියෙන්නේ. ඉන්න අම්මට තමයි අපිට තණ්හා කරන්නට පුළුවන්. ඉන්න අම්මට තමයි අපිට උපාදාන වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා කෙලෙස් වශයෙන් හැසිරෙනවා කියලා. දැන් ස්කන්ධ ටිකක පැවැත්මක් තිබුණා. ස්කන්ධ ටිකක පැවැත්ම ඇති තැනක අපි ඒ ස්කන්ධ ටිකේ පැවැත්මට කර්මයක් රැස් කරගත්ත කර්මයක් සිද්ධ කළා ඒ කර්මයේ පිළිබඳව කෙලෙස් වශයෙන් හැසිරුණා දැන් ඉන්න අම්මා ගැන හිතන්න පුළුවන් ඉන්න අම්මා ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා ඒකට කියනවා කෙලෙසේ කියලා දැන් ඔන්න අපිට අම්මා ලෙඩවීම නිසා එන දුක විඳින්න පුළුවන් අම්මා මැරෙන නිසා වෙන දුක අපිට විඳින්න පුළුවන් කොටින්ම කියනවා නම් අම්මා ගැන හිතමින් අපිට දුක් විඳින්න පුළුවන් එක පැත්තකින් ගත්තොත් අම්මා ගැන විතරක් නෙමෙයි ඒ පැත්තේ අම්මව විඳින්න පුළුවන් තමාව මේ පැත්තේ උපදෝගෙන තිබීම නිසා තමා නිසා තමාට එන දුකක් නැතිනම් ජාති ජරා ව්‍යාධි මරණ කියන තැන් ටිකක් විඳින්න පුළුවන් හේතු ටික දැන් ඔන්න ලෝකය හදාගෙන ඉවරයි. එහෙම නැතිනම් දුක උපද්දගෙන ඉවරයි. මේ දුකේ පැවැත්ම දුකේ ඉපැත්ම කියන කාරණාව සිද්ධ කළේ වෙන කිසිවක් නිසා නෙමෙයි. දුකේ ඉපැත්ම දුකේ පැවැත්ම කියන කාරණාව සම්පූර්ණයෙන්ම මෙතනදි සිද්ධ කරලා තියෙන්නේ එකම හේතුවක් නිසා. ඒ තමයි උපදිය නිසා. ස්කන්ධය කියන දේ පේන්නේ නැති වෙන්න වහපු අර කර්ම සහ කෙලෙස් කියන ටික නිසා තමයි ජීවිතේට දුක කියන දේ ගෙනල්ලා තියලා තියෙන්නේ. ඒ නිසා තමයි දුක උපදිනවා නම් උපදින්නේ සබ්බං උපදිපච්චයා සියල්ලම උපදීන් හේතු කරගෙන. සියල්ලම කර්මයක් ස්කන්ධේනොත් කෙලෙස් යනුත් කියන මේ කාරණා ටික හේතු කරගෙන තමයි දුක උපදවලා තියෙන්නේ. දුක කියන දේ ගෙනල්ලා දීලා තියෙන්නේ. දුක නැති කරන කෙනෙකු විසින් නැති කළ යුත්තේ කුමක්ද? දුක නැති කරන කෙනෙකු විසින් නැති කළ යුත්තේ උපදි ධර්මයක්. උපදීනං උපදීනං ත්වේව අශේෂ විරාග නිරෝධා. උපදි ධර්මයන්ගේ නිර්වශේෂ නිරෝධයක් කෙනෙක් කරනවා නම් ඒ නිර්වශේෂ නිරෝධයෙන් තමයි එයාට දුකේ නිරෝධයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි උපදි තුනක් කතා කළා. උපදි තුනක් කතා කරනකොට මේකේ උපදි දෙකක නැතිවීම සෝපදිශේෂ නිබ්බාණය කියලා කතා කරනවා. සෝපදිශේෂ නිබ්බාණය කියලා කියන්නේ උපදි ශේෂයක පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ උපදි ශේෂයක පැවැත්ම අනුපදිශේෂය දක්වාම පවතිනවා. එතකොට ඒ උපදිශේෂය කුමක්ද? කර්මයේ තියෙනවා නම් සසරේ පැවැත්ම තියෙනවා කෙලෙසේ තියෙනවා නම් සසරේ පැවැත්ම තියෙනවා එහෙනම් සසර දුක නැති කරා කියන්න නම් කර්ම සහ කෙලෙස් කියන ටික නැති වෙන්න ඕනේ එහෙනම් නැති වෙන උපදි ටික මොකද්ද එයාට කෙලෙස උපදී නැති වෙනවා අபிසංකාර උපදී නැති වෙනවා හැබැයි කන්ද උපදී ශේෂ වෙනවා ස්කන්ධ මාත්‍රික පැවැත්මක් එතන තියෙනවා ස්කන්ධ මාත්‍රික පැවැත්මක් තියෙන නිසා එතන කන්ද උපදී පැනවීමක් තියෙනවා කන්ද උපදී තියෙනවායි කියලා කියනවා. ඒ නිසා රහතන් වහන්සේටත් දුකේ පැවැත්ම ගැන කතා කරනවා නම් දුක්ඛ ධර්මයක පැවැත්ම තියෙනවා. ඇයි? ස්කන්ධයන්ගේ පැවැත්ම දුකක්. ඒ ස්කන්ධයන්ගේ පැවැත්ම දුකක් නිසා ස්කන්ධ මාත්‍රික වූ පැවැත්ම අනුපදිශේෂ පරිණිරවාණය දක්වාම තියෙනවා. ඒක පුද්ගලයෙකුගේ පැවැත්මක් නෙමෙයි. ස්කන්ධ ධර්මතාවට පැවැත්මක් විදිහට. එතකොට ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් තියෙන නිසා ඒ විදිහට කර්ම සහ කෙලෙස් නැති කරලා ඉන්න එකට කියනවා සෝපදිශේෂ නිබ්බාණයටපත් උනායි කියලා. එතකොට සෝපදිශේෂ නිබ්බාණයටපත් උන කෙනෙකුට ඇහැට රූප ගැටෙනවා. රූප ගැටෙලා රූප පිළිබඳව දැනගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි එයාට දැන ගැනීම සහ දැකීම කියන එක වෙන් වෙලා තියෙනවා. එයාට රූප නිරෝධය කියන එක පෙනී සිටින නිසා රූප තියනවායයි නොකියතුයි. මේක ඊටාම ගැඹුරු ඊටාම සියුම් කාරණාවක්. ඔබ ටිකක් නුවණින් කල්පනා කළොත් නුවණ මෙහෙයුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. රූපය තියනවා කියලා රූපය ඇති බවට ඇසුරු වෙනකම යාට ඇත්තේ නැහැ. ඇස ඇති බවට ඇසුරු වෙනකම යාට ඇත්තේ නැහැ. චක්කු විඥානාදී ධර්මය ඇසුරු වෙනකම යාට ඇත්තේ නැහැ. ඒ ඇසුරු වෙනකම එතන නැති නිසාම රහතන් වහන්සේ කියන තැනදී රූපය නැහැ, ඇහැ නැහැ, චක්කු විඤ්ඤාණාදී නැහැ කියලා අපි කතා කරනවා. හැබැයි දර්ශන කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. දර්ශන කෘත්‍ය සිද්ධ වුණ තැන ඇහැක් විදිහට නැවත ඇසුරු කරන්න පුළුවන් කමක් නැහැ. රූපයක් විදිහට නැවත ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අර ඒකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වුණ මට්ටම ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වුණ දේ තියෙන නිසා ඒ ධර්මයේ Nirodhaය පෙන්වන නිසා ස්කන්ධ මාත්‍රයක පැවැත්මක් තියෙනවා කියනවා. ඒ නිසා තමයි සෝපදිශේෂ නිබ්බාණයයි කියලා කියන්නේ. කන්ද උපදියත් නැති වෙලා යන දවසට අනුපදිශේෂ නිර්වාණය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ සෝපදිශේෂ නිබ්බාණය දක්වා. එහෙමත් නැතිනම් මේ කර්ම සහ කෙලෙස් කියන ධර්මතා දෙකේ නිවීම කර්ම සහ කෙලෙස් කියන ධර්මතා දෙකේ නැති කර ගැනීම දක්වා කර්ම සහ කෙලෙස් කියන දෙක යම් විදිහකින් නැති කරගත්තොත් කර්ම සහ කෙලෙස් කියන දෙක නැති කර ගැනීම නිසාම තමයි දුකේ නැති කිරීමක් වෙන්නේ එහෙනම් කර්ම සහ කෙලෙස් කියන එක නිකන් නැති වෙන්නේ නැහැ කර්මය සහ කෙලෙසේ කියන කාරණාව නැති කරගන්නට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා දුක් දුක්ඛ ධර්මය දුක්ඛ ධර්මයක් ලෙස තේරුම් ගන්නට. ඒ කියන්නේ ඇහැ රූපාදී ධර්මයෝ දුක්ඛ ධර්මයක් විදිහට ඒ ධර්මයන්ගේ Nirodhayම හිතට ප්‍රකට කරලා දෙන්නට සිද්ධ වෙනවා. ඒ ධර්මයන්ගේ Nirodhayම නැවත නැවත හිතට ප්‍රකට වීම මත තමයි ඒක උපාදාන වශයෙන් අරගෙන හැසිරීමක් නොවෙන්නේ. පින්තුනේ අපි ඔකට උදාහරණයක් කතා කරනවා. ඔබ යම් විදිහකින් හොඳටම දන්නවා නම් ඔබේ ඥාතිවරයෙක් මිය පරලොව ගියා කියලා ඔබේ ඥාතිවරයෙක් මැරුණ බව ඔබ හොඳටම දන්නවා නම් මීට වසර කිහිපයකට පෙර ඔබ හෙට දවසේදී කල්පනා කරන්නේ හෙට කතා කරලා එයාගේ සැප දුක හොයලා බලන්නට ඕනේ. එයා කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් කතා කරලා බලන්නට ඕනේ. හෝ එයාව හමු වෙන්නට යන්න ඕනේ කියලා ඔබ කල්පනා කරන්නේ නැහැ. ඇයි නැත්තේ? ඔබ හොඳටම දන්නවා ඒ කෙනා මරුණ කියන්නේ. ඒ කෙනා දැන් නැහැ කියන්න ඔබ හොඳටම දන්නවා. දන්න නිසා ඔබට වැරදිලාවත් හිතෙන්නේ නැහැ කෙනාව බලන්න යන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ඔබ දකිනවා නම් ස්කන්ධයන්ගේ Nirodhaය හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නැති උනායි කියලා ස්කන්ධ Nirodhaය ඔබට පේනවා නම් නිරුද්ධ වූ ස්කන්ධය ආරම්භය ඔබට නැවත ඇසුරු කරන්න පුළුවන් කියන එක පේන්නේ නැහැ. එහෙනම් ඔබට ලෝකයේ ඇති බවට ගන්න කිසිම නිමිත්තක පහළ වීමක් නැහැ. ඇහැ නිරුද්ධයි කියලා කියනවා ඒ නිසා රූපය නිරුද්ධයි කියලා කියනවා ඒ නිසා නිරුද්ධ වුණ රූපය Nirodhe දකින්න කම නිසා නැවත ඇසුරු කරන්න බෑ. මැරුණ කෙනා මැරුණ කියලා දන්න කම නිසාම අපිට නැවත එයාව ගැන එයාව හම්බෙන්න යන්න පුළුවන් කමක් නැහැ කියලා අපි දන්නවා නම් පිනතුනේ අපි දන්නවා නම් එක මොහොතක ඇහැට ආපු රූපය හටගෙන නැති උනායි කියලා ඒක කවදාවත් ආයේ එන්නේ නැහැ කියලා අපි දන්නවා නම් කලින් දැකපු රූපය බැලීම පිණිස අපි ඇස් දල්වලා ඉදිරිපසු බලයිද? කලින් දැකපු රූපය දැකීම පිණිස අපි ඇස් දල්වා ඉදිරිපස බලනවා කියන ක්‍රියාවම නොහට ගන්න බවට ගිහිල්ලා තියෙනවා. හේතුව අපි ඒ තුල දැකලා තියෙනවා සම්පූර්ණම හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඒ නිසා ලෝකයා යම් මට්ටමක පැවැත්මක් පනවනවා නම් ඒ සියලු මට්ටමේ පැවැත්මෙන් මිදිලා තියෙනවා මේ උපදි ධර්මතා ටික නැති කිරීම තුළ. උපදී උපදී කියන මට්ටමේදී කර්ම උපදී සහ කෙලෙස් උපදී නැති කිරීම කියන තැන අවබෝධ කරලා තියෙන ස්කන්ධ උපදීයේ Nirodhe ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙනකම ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙනකම තේරුම් ගැනීමම සලායතන Nirodhayයි එහෙම නැතිනම් නිවනයි එයාට ලෝකේ ලෝකේ කිසිම දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ එයාට කියනවා අපපතිත් තිත විඥානයේ සහිත කෙනෙක් කියලා. ඒ කියන්නේ විඥාණයට පිහිටා සිටින්නට පවතින්නට තැනක් නැහැ. ඇයි එයාට සම්පූර්ණම සියලු ධර්මයන්ගේ Nirodhayම ප්‍රකට වෙයි මිසක කිසිදු ධර්මයක ඇති හැටියට ගැනීමක් කියන තැන කර්ම හෝ කෙලෙසයක පැනවීමක් පනවන්නේ නැහැ. ඒ නිසා කොටස් දෙකක් තියෙනවා. ධර්මතා ටිකක Nirodhaය දැක්කා තව ධර්මතා ටිකක් අනුත්පාද නිරෝධයකට ලක් කළා. ස්කන්ධ ධර්මතා ටිකේ ස්කන්ධ උපදීයේ නිරෝධය දැක්කා. කෙලෙස් උපදීයේත් අபிසංස්කාර උපදීයේත් අනුත්පාදයට ලක් කරා. දෙකම නිරෝධයක්. හටගෙන නිරුද්ධ වෙන බවින් එකක් නිරුද්ධයි නිරෝධය කියනවා. නොහට ගන්න බවට යන බවින් එකක් අනුත්පාද නිරෝධයයි කියනවා. එතකොට දෙයාකාර නිරෝධය තමයි නිරෝධය කියලා අපි කතා කරන්නේ. එක Nirodhayak අපි අවබෝධ කිරීමෙන් අනිත් Nirodhe තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම පැනවීමක් නැතිකම නිසා අනුත්පාද සංඛ්‍යාත Nirodhaයකටපත් වෙලා තියෙනවා. අනුපස්සනා දෙක පිළිබඳව අපි නුවණ නුවණින් දකිනවා නම් අපිට පේනවා සියලු දුක ඇති වෙන්නට හේතුව උපදි ප්‍රත්‍යයෙන් උපදී නැති වුනොත් කෙලෙස්ය සහ අවිසංස්කාරය නැති වුනොත් කෙලෙස්ය සහ අபிසංස්කාරය නැතිවීම තුළ සියලු දුකෙහි පැවැත්ම නැති වෙලා තියෙනවා. ඇයි? එයාට දුක් වූ ස්කන්ධයන්ගේ පැවැත්මක් හම්බ වෙන්නේ නැති නිසා. එයාට දුක් වූ ස්කන්ධයන්ගේ Nirodhayම ප්‍රත්‍යක්ෂ වෙන වෙන නිසා එයාට කියනවා දුකෙහි Nirodhe සාක්ෂාත් කළා නැතිනම් දුකෙහි Nirodheට පත් කළා කියලා කියනවා. එතකොට එතන කොටස් දෙකක් තියෙනවා. දුකෙහි Nirodhe කියනකොට හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන දේ පිරිසින දැකලා දුක්ඛාර සත්‍ය පිරිසින දැකලා තියෙනවා. ඒ වගේම උපදි ධර්මයන්ගේ කර්ම සහ කෙලෙස් කියන ටික නොහට ගැනීමටපත් කිරීම තුළ අபிසංස්කරණ ලක්ෂණය නිරුද්ධ කිරීම තුළ අபிසංස්කරණය නැති කිරීම තුළ එයා සම්පූර්ණම නැති කරලා තියෙනවා. සමුදේ සත්‍ය අනුත්පාද නිරෝධයකට ලක් කරලා තියෙනවා. එතකොට සාක්ෂාත් කළ Nirodhe සහ අනුත්පාද සංඛ්‍යාත Nirodhekටපත් කිරීම කියන කාරණා දෙකම එකතු කොට අරගෙන අපි ඒක Nirodha සත්‍යයි කියලා කියනවා. ඒ Nirodha සත්‍ය සාක්ෂාත් කිරීම පිණිස යම්ම දර්ශනයක් පැවැත්වුවා නම් ඒ දර්ශනය සම්මා දිට්ඨියයි කියලා කියනවා. එතකොට ඒ සම්මා දිට්ඨිය මුල් කරගත්ත සියලු පැවැත්ම අපි අනිත් අංග හත ආර්ය පැවැත්මක් නැතිනම් මාර්ග අංගයන් ලෙස හඳුන්වනවා. එතකොට ලෝකයේහි රහතන් වහන්සේගේ යම්ම සංකල්පනාවක් තියෙනවා නම් යම්ම වචනයක් තියෙනවා නම් යම් කර්මාන්තයක් තියෙනවා නම් යම් ආජීවයක් තියෙනවා නම් ඒ හැමදේම ලෝකෝත්තර අනාශ්‍රව මට්ටමින්ම ඇසුරු වෙන දෙයක් මිසක ආශ්‍රව සහිත වූ කෙලෙස් සහිත මට්ටමකින් ඇසුරු වෙන දෙයක් ඇයි කියලා පැනවීමකට කරන්න බැරි තැනකටමපත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ද්වේතානුපස්සනාවත් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ ද්වේතානුපස්සනාවක් කියලා කියනකොට දෙපැත්තක් අපිට තේරුම් ගන්නට වෙනවා. මේ විදිහට බලනකොට අපිට මේ කාරණා තුළ පැහැදිලි කරන්නට තියෙන්නේ එකක් සමුදේ පැත්ත, එකක් නිරෝධයේ පැත්ත, මේ ද්වේතානුපස්සනාවයි කියලා අපි ධර්මයේ විවිධ පర్యాయයන්ගෙන් ඇහුවත් ධර්මයේ විවිධ පర్యాయයන්ගෙන් තේරුම් ගත්තත් අපි තේරුම් ගන්න කාරණා දෙකක් ඒ තමයි Nirodhaya සහ Samudaya කියන මේ දෙපැත්ත පිළිබඳව. Nirodhaya සහ Samudaya පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට ඒ පිළිබඳව පවත්වන නුවණ තුළම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමට අවශ්‍ය ධර්මතා ටික පූර්ණේ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට තව බොහෝ පරයායම් ප්‍රමාණයක් එහෙමත් නැතිනම් කොටස් 16ක් තියෙනවා. කොටස් 16කින් දෙකක් තමයි අපි මේ විදිහට කතා කරන්නට යෙදුනේ ද්වෛතානුපස්සනාවක් විදිහට. ඒ හැමතැනම අපිට එක පැත්තකින් දුකටත් අනිත් පැත්තෙන් සමුදය මේ Nirodheටත් සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණා දෙක ඔස්සේ දෙකේ ගොඩවල් විදිහට කතා කරගෙන යන්නට පුළුවන්. ද්වේතානුපස්සනාව. ඉතින් බොහොම වටිනා ලස්සන සූත්‍ර දේශනාවක් තමයි ද්වේතානුපස්සනා සූත්‍රය. ඒක ඒ අනුව අපිට බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් පැහැදිලි කරගන්නට පුළුවන්. නිවන පිළිබඳව හඳුන්වා ගන්නටත් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරගන්නටත් මෙතනදී අපි මූලික ලෙසම අදහස් කළේ නිවන පිළිබඳව සහ එහෙම නැතිනම් එතනට අදාළ දර්ශනය පිළිබඳව කතා කරන්නට ඊට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව කතා කිරීම නෙමේ අපි මෙතනදී මුල් කරගත්තේ. එතකොට ඒ අවශ්‍ය නිවන කියන තැන පැහැදිලි කර ගැනීමත් ඊට අවශ්‍ය දර්ශනය කියන තැන. එතකොට ඒ තුළ තමයි අපිට මාර්ගය කියන දේ තීරණය කරගන්නට වෙන්නේ කෙසේද අපි මාර්ගය වඩන්නේ එතන දක්වා කියලා අතරමඟ නතර වෙන්නේ නැතුව යන්නට අවශ්‍ය මාර්ගය පිළිබඳව පැහැදිලි කරගන්නට වෙන්නේ ඒ ප්‍රතිඵලයට සාපේක්ෂව ප්‍රතිඵලයට සාධාරණව. ඒ නිසා තමයි මේ විදිහට අපි එතනට අදාළ කාරණා ටික ඉලක්කගත කරලා කතා කළේ. ලෝකේ දුක කියන දේ හටගන්නේ කොහොමද? ඒ වගේම දුක නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඒකේ ප්‍රතිපදාව පිළිබඳව අපි කතා කළොත් අපි මුලින් මතක් කළා වගේම අපිට ක්‍රමානුකූල පැවැත්මක් ඔස්සේ ඒක දියුණු කරන්නට වෙනවා. එතකොට ඒ දුක පිරිසිඳ දෙීම දක්වා යන ගමනේදී අපිට ප්‍රතිපදාවේදී කෙලින්ම කියන්නේ නැහැ දුක පිරිසිඳ දකින්නටයි කියන තන කෙලින්මම අපිට එකෙල්ලේම කියන්නේ නැහැ. එතකොට මාර්ගයක් විදිහට අපිට සතර සතිපට්ඨානයේ ප්‍රතිපදාවේ ගමන් කරන්නට මූලිකම යානාවක් විදිහට අපිට හම්බ වෙනවා. සතර සතිපට්ඨානය හමු වෙන තැනකදී සතිපට්ඨානයේහි මූලික ලක්ෂණය තමයි සිහිය පිහිටුවා ගැනීම. එතකොට සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවීමනේ. සිහිය පිහිටුවීමට ඇති ස්ථාන හතරක් තියෙනවා. කාය වේදනා චිත්ත ධම්ම කියලා. මේ ස්ථාන හතරෙහි සිහි පිහිටුවාගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ හැම දෙයකින්ම අපිට මූලික වශයෙන්ම අපි ඇති කරගත යුතු දේ තමයි නානත්ත්ව සංඥා මෙනෙහි නොකර ඒකත්වයකට හිත ගැනීම ඒ කියන්නේ ඔබට අද භාවනා කරන්නට ගියත් ධර්මයේ සම්මර්ෂණය කරන්නට ගියත් සාමාන්‍ය ලෝකයේ තුල කටයුතු කළත් නානත්ව සංඥාවක් තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ මේ විදිහට ඔබ ඇති අපි ඇති කරගත්ත නානත්ව සංඥාවක් තියෙනවා. මේ නානත්ව සංඥාව අපි ඒකත්වයකට පත් කරගත යුතුයි. ඒකත්වයකට පත් කරනවා කියලා කියන්නේ මේකට දෙන ඉඩ අයින් කරලා එක්ම සංඥාවක් පුරුදු කරනවා. ආනාපාන සතිය වඩන කෙනෙක් නම් ආනාපාන සතිය අනුගිය ආනාපාන සති සංඥාව වෙන්න පුළුවන්. චතු ධාතු අවස්ථානයේ බලන කෙනෙක් නම් මහ බුත් රූපය අනුව ධාතු කමඨහන වෙන්නට පුළුවන්. දෙතිස් කුණප කොටාසේ බලන කෙනෙක් නම් ඒ දෙතිස් කුණප කොටාස අනුව බලලා තමන්ට දැනෙන තමන්ට තේරෙන තමන්ට වඩාත්ම ප්‍රකට වෙන අංග ටික අරගෙන ඒ අංග ටික අනුව තමන්ගේ මානසිකාරයේ පැවැත්ම තුළ වෙන්නට පුළුවන්. ඒ හැම දෙයකින්ම කොහෙන් ගියත් අවසානෙට අපිට වෙන්නට ඕන දේ තමයි අර නොඑක් සංඥාවන්ට දෙන ඉඩ එක සංඥාවකින් ආවරණය කිරීම. වහලා දානවා එක සංඥාවකින්. අර මිහින්තලේ හිටපු තෙරුන් වහන්සේගේ කතාවස්තු අහලා ඇති. කාන්තාව පින්ඩපාතේ වලින් තෙරුන් වහන්සේ ඉදිරියේ කාන්තාවක් hina වෙලා යනවා දකින්න තෙරුන් වහන්සේට පේන්නේ ඇටසැකිල්ලක් වගේ. ඇත්තටම ඇහැට පෙනුන ඇටසැකිල්ලක් කියන එක නෙමෙයි එතනින් අර්ථ ගන්නවන්නේ. පෙනීම පෙනුනත් ඒ පිළිබඳව අරමුණ හිතට ගන්නේ ඇටසැකිල්ලක් කියන සංඥාවෙන්. එතකොට අට්ටික සංඥාව තුළ ඒකත්වයකට ගිහිල්ලා තියෙනවා. ලෝකේ තව අය ඉන්නවා කියන නානත්වය නෙමෙයි අට්ටික සංඥාව තුළ සිතෙහි ඒකක් ඒකත්වයක් තියෙනවා. අන්න ඒ විදිහටම මේ පවත්වන නානා සංඥාවන්ගෙන් අපිට ඒකත්වයකට හිත ගන්න පුළුවන් නම් අන්න ඒ ඒකත්වයකට හිත ගැනීම වැදගත් වෙනවා. ඒකත්වයකට අපි හිත අරගෙන ඊට පස්සේ අපිට පුළුවන්කම තියනවා විදර්ශනාව පැත්තට නැතිනම් ස්කන්ධයන්ගේ උදේවැය දැකීම පැත්තට අපිට ක්‍රමානුකූලව මනසපත් කරගන්නට. එහෙනම් මූලිකම අදියර අපි ස්කන්ධයන්ගේ උදේවැය බැලීම කියන පැත්තෙන් ඔබට තව කරුණු සම්මර්ෂණය කිරීමත් හොයා බැලීම තුලත් බොහෝ දේශනා ආශ්‍රය කරගෙන තව කරුණු පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මූලික ලෙසම ඔබට අද දවසේදී කරන්නට දෙයක් හැටියට. එහෙම නැතිනම් දැන් අපිට මේ ඉන්න තැන ඉඳලා ප්‍රගුණ කළ දෙයක් යුතු දෙයක් හැටියට අපි කතා කරනවා නම් සතිපට්ඨානය තුළ සිත පිහිටුවීම තමයි මූලික ලෙසම පළවෙනි අදියර හැටියට අපිට කරන්නට තියෙන්නේ. එතකොට එතනදී සිහිය පැවැත්ම අනිවාර්යෙන් කළ යුතුයි. සිහි පැවැත්වීම තුළ ඉඳලා අපිට එතනින් මත්තෙහි කළ යුතු කර්මස්ථානයේ වැඩිම. එතකොට කමඨහන වැඩිම කියන එකෙන් අදහස් කරන්නේ අපි ඉඳගෙන ඉන්නකොට විතරක් භාවනා කරනවා කියන එක නෙමෙයි. ලෝකෙ නිමිති අසයෙන් ඇසුරු වෙන දේවල් ඇසුරු නොවීම පිණිස අවශ්‍ය විදිහට ඒක සකස් කරගන්නට අවශ්‍යයි. බොහෝ වෙලාවට ප්‍රායෝගිකයි ධාතු කමඨහන් ආදිය අපි තෝරගත්තාම මොකද අපිට ජීවියා ජීව බෙහෙදයකින් තොරව කටයුතු කරන අවස්ථාවලදී පවා ඒක භාවිත කිරීමෙහි පහසුව තියෙනවා. ඉතින් පුද්ගල නානත්වයේ චරිත නානත්වය අනුව දේවල් වෙනස් වෙනවා. අපිට ධාතු සතර මහා ධාතු ස්වභාවය පිළිබඳව අරමුණු කරන්නට පුළුවන් නම් ඇහැට රූපයක් වෙන්නත් ඒ තැනක අපි පටවි ධාතුවම පටවි ලක්ෂණයෙම ප්‍රකට කරගන්නවා. එතකොට තදගතිය තද ස්වභාවය අනුවම ඇසුරු කරනකොට අපිට ඒ තදගතියට අනුව හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි මූලිකම ප්‍රායෝගික ක්‍රමය තමයි ආධ්‍යාත්මික කයෙහි පටවි ධාතු අනුව බලමින් වාසය කිරීම. ඒ කියන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර වගේ අපට අතට හසුවන තද ඕලාරික රළු කොටස් තියෙනවනේ. අන්න ඒ කොටස් පිළිබඳව හොඳට සම්මර්ෂණය කරන්න කෙස් ටික අරගෙන මේ තද ගතිය තද ස්වභාවයනේ. ලොම් හම මස් නහර මේ හැම දෙයක්ම නියපොතු මේ හැම තැනක්ම තද ගතිය කියන තැනට මූලිකත්වය දෙමින් සම්මර්ෂණය කරන්න. එතකොට ඔබට අර කෙස්ලොම් නියදත් කියන ටිකටත් එක පොදුවේ කෙස් කියන ස්වභාවයට වැඩිය තදගතිය විතරක් ටිකක් ප්‍රකට වෙන්න ගනි. අන්න ඒ විදිහට තදගතිය ප්‍රකට වෙනකොට ඒක සංසන්දනය කරන්න බාහිර රූපයන් හා සමග. බාහිර රූපයනුත් තදගතියත් එක්ක සංසන්දනය කරන්න. එතකොට යාච මේ අජ්ජත්තිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේස යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් පටවි ධාතුව සමානයි කියලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් පටවි ධාතුවේ සමානතාවය පිළිබඳව බලන්න. එහෙම බලනකොට ඔබට ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ රූපේ නානත්වයේ නැතුව එක්කූම පටවි ධාතුවක පැවැත්මක් ලෙස සිහිය පවත්වන්නට පුළුවන්කම ලැබේ. එතකොට අන්න ඒ විදිහට පටවි ධාතුව පිළිබඳව වඩනකොට ඒ පටවි ධාතුවේහි සිහිය පවත්වන ඔබට ඒකෙ හිත දැස ගන්නකොට ඒ පටවි ධාතුව නිස්සය කරගෙන පුද්ගල බව සකස් කරගත් ගන්න කාරණාව පිළිබඳව ඔබේ සිහිය පවත්වන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැන උදේ හට ගන්න ආකාරයේ දකිමින් වාසය කරනවා වැය දකිමින් වාසය කරනවා හට ගැනීම සහ වැයවීම දකිමින් වාසය කරනවා කියලා මේ ධර්මතා ටික අනුව හට ගැනීම සහ වැය අනුව බලමින් වාසය කරන්න. එතකොට අපිට ඒක විදර්ශනාව පැත්තෙන් අපිට කරන්නට ඕනේ අර්ථ සිද්ධිය අපිට ගෙනල්ලා දෙනවා. අර පුද්ගල සංඥාව බොහොම වේගෙන් ආශ්‍රෝ ධර්මතා ටික ගෙවන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මූලිකම අධියර ඒනොත් ඔබට ධාතුව ප්‍රකට කර ගැනීම. එතකොට ඒ විදිහට ධාතු කර්මස්ථානය ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අර සතිපට්ඨානය අපිට කතා කරනවා නම් ඒක මේ වගේ කෙටි කාල සීමාවකින් කතා කරන්න බෑ. ඒක බොහොම දීර්ඝ ලෙස කතා කරන්නට ඕන දෙයක්. ඒ ඒ භාවනාව ඒ ඒ කමතහන වෙන වෙනම කතා කරලා ඒ ඒ වැඩි වැඩෙන ආකාරය ඒ හැම දෙයක්ම සමතේ මුල් කරගෙන ගිහිල්ලා ධාන උපදවන පැත්තට යන්න පුළුවන් ඒ වගේම උදේවැය දැකලා අපිට විදර්ශනා ප්‍රඥාව උපදවන පැත්තට යන්න පුළුවන් ඒ හැම පැත්තක්ම කතා කරන්නට ඕන නිසා එතකොට ඒ විදිහට අපිට ප්‍රතිපදාව පැත්ත කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ දර්ශනය සාක්ෂාත් කිරීම පිණිස අපි ගමන් කළ යුතු මාවත ගමන් කළ යුතු ප්‍රතිපදාව ඒ විදිහටයි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. කවුරුත් සාදුකාරය පවත්වන්න කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසල ධර්ම රාශියක් સિદ્ધ කරගන්නට යෙදුනා. මේ සීල කුසලයන් අපි අද දවසේදී අනුමෝදන් කරනවා. අපේ ධර්මාචාර්යන් වහන්සේලාට අවසරයි පූජ්‍ය අපේ මංකදොල සුදස්සන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා ස්වාමීන් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ධර්මය හේතු උපනිශ්‍රේම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපේ මහාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරනවා සියලු දෙවියෝද මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ධර්මය හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලුම ඥාතීන් සිහිපත් කරගන්න ඔබ සෑම සියලු දෙනා නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ වසංගත తත්වයේ හේතුවෙන් මේ ගිය යම් පින් බලාපොරොත්තු වෙන කෙනෙක් වේ නම් සියලු දේශ පින් බලාපොරොත්තු වෙන සත්වගත් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටින් සාධනාදයෙන් ඒ හැම දිනාටම මේ පින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසලානිසංස ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරන්නට අවශ්‍යයි. ඒ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාට මම නම් වශයෙන් කියන්නට නම් ස්වාමීන් වහන්සේලා හැමෝම දන්නේ නැහැ. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපිට ගුරුවරයෙක් විදිහට අපිට බොහෝ කාරණාවලදී උදව් උපකාර කළ අවසරයි ස්කුල ධම්මගරු ස්වාමීන් වහන්සේට ඒ වගේම අවසරයි මේ මුල තියෙන සුගුණ ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සඳහා ආරාධනා කළා ඒ කටයුතු සිද්ධ කිරීම වෙනුවෙන් ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ඔබ සෑම සියලු දෙනාටම මේ කටයුතු සඳහා වෙහෙස මහන්සි වෙලා මේ සම්බන්ධතාවයන් සිද්ධ කරන ඒ සියලුම පින්වත් පිරිසටත් අපි අනුමෝදන් කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසල ධර්මය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි Thank you.